ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි පින්වතුනි අද ලෝතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කතා කරන්න ඕන දවසක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ ශරත්තුර ජේතවනාරාමයේ වැඩ ඉන්නකොට වික්ෂුන් වහන්සේලා පිරිසක් ආනන්ද මාහිමියන් වහන්සේට ඇවිල්ලා මතක් කරනවා පින්වත් ආනන්දයන් වහන්සේ හුඟ දවසකින් බුදුරජාණන් වහන්සේ දකින්න හම්බුන්නේ ධර්ම සාකච්ඡාවක් කරන්න හම්බුන්නේ ඒකට කාලයක් හදාගන්න පුළුවන් නම් හොඳයි කියලා මතක් කළා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට කිව්වා හොඳයි එහෙමනම් අද හවස රම්මක බ්‍රහ්මණයාගේ ආරාමයට වඩින්න. එතනදී අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම ඉඳලා පිණ්ඩපාතේ වළඳලා පිණ්ඩපාති කරලා පිණ්ඩපාති වළඳලා ආනන්ද මාහිමියන් වහන්සේට මතක් කරන ආනන්ද අපි දවල් කාලයේ ගත කරන්න පූර්වාරාමයට වඩින්න. බලන්න කොච්චර නිදහස් ජීවිතයක් දුන්නාට ගත කළා කියලා. උදේ කාලේ බොහොම නිදහසේ සවැත්නවර ගත කරනවා. හවස උන්වහන්සේ වදාරනවා අපි හවස් කාලේ පූර්වාරාමයට වඩිමු. ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද මහණන් වහන්සේ එහිමයි භාගතුන් වහන්සේ පූර්වාරාමයට වඩිනවා. පූර්වාරාමයේ ඉඳලා බුදුරජාණන් වහන්සේ වදාරන ආනන්ද දැන් ටිකක් ඇඟපත සෝදා ගන්නට ඕන. ඉතින් බතහිර පැත්තේ තියෙන පොකුණට ආනන්ද මාහිමියන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වඩම්බනවා. ඉතින් ඇඟපත සෝදාගෙන සෝදාගෙන ගත්ත වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මතක් කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ රම්මක බ්‍රහ්මණයාගේ ආරාමයේ ළඟමයි තියෙන්නේ. වැඩි දුර නැහැ. ඒ වගේම රමණීය තැනක්. අනේ භාග්‍යතුන් වහන්සේ අපි එතෙන්ට වඩිමුද? දැන් බලන්න උන්වහන්සේලාගේ භාෂා විලාසය. දැන් අපි හැමනම් කියයි භාගතුන් වහන්සේ මේ විසුන් වහන්සේලා පිරිසක් ඔබ වහන්සේ හුඟ දවසකින් කතා කරේ නැහැ කියලා හම්බෙන්න ඕන කිව්වා මම කිව්වා රම්මකාරාමයට යන්න එහෙම කියන්නේ නේද? නමුත් එහෙම කිව්වේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ අනන්ත මහමයන් වහන්සේ වදාළ මේක වැඩි ඈතක් නෑ හරිම රමණීය තැනක්. භාගතුන් වහන්සේ දෙන්න වැඩම කරමු. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩියා. වටිනකොට මේ භික්ෂුන් වහන්සේලා ඒ ආරාමයේ දොරවල් වහගෙන මම හිතන්නේ කාලේ දූවිදි එහෙම තියෙන්න ඇති. දොරවල් වහගෙන ධර්ම සාකච්ඡාවක් ඇතුලේ කතාවක්. බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට මතක් කරන ආනන්ද කක් හරි කතාවක් ඇතුලේ. අපි ටිකක් යමු. කතාව ඉවර වෙනකන්. දැන් අද බල අද වගේ වුණා නම් බලන්න. අද වගේ වුණා නම් බුදුරජාණන් වහන්සේ වඩිනවා කිව්වා නම් කල්ැතුව දන්නවලා පාවඩ දාලා නේ. කෝ කුඩේ ගත්තේ නැද්ද? කවුද කුඩේ වෙලාවට ගත්තේ නැ? මම ඔච්චර කියලා මේ දොරවල් වහගෙන සාකච්ඡා කර කර හිට එහෙම කතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වා ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද අපි ටිකක් ඉමු මේගොල්ලෝ මොන හරි කතාවක්. ඉතින් කතාව ඉවර වෙනකොට භාග්‍යතුන් වහන්සේ මෙහිට ගිහිලා දොරට තට්ටුවක් දාලා උගුර පෑතුවා. ඒ වෙලාවේ මේ වික්‍රම වහන්සේලා ඉඳලා ඇවිල්ලා ඉතින් භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ හැම තැනම ආසනයක් පනවලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. වැඩ ඉඳලා ඇහුවා මොනවද මං එන්න කලින් කතා කර කර හිටියේ. ඉතින් මේ වික්ෂුන් වහන්සේලා කියන අනේ භාග්‍යතුන් වහන්සේ වෙන දෙයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේගේ තියෙන මහා වටිනාකමයි අපි කතා කරේ. ආ බොහෝම හොඳයි කියලා. බුදුරජාණන් වහන්සේ ආර්ය පරීක්ෂණයත් අනාර්ය පරීක්ෂණයත් මේ වික්ෂුන් වහන්සේලාට දේශනා කළා. අනාර්ය පරීක්ෂණය කියන්නේ මොකක්ද? අනාර්ය පරීක්ෂණය කියන්නේ අපේ පරීක්ෂණ නේද? ඒ කියන්නේ අපි උප්පත්තියක් ලැබලා ඉන්නවා, ජාතිය ස්වභාව කරගෙන ඉපදිලා තියෙනවා. අපි හොයන්නේම නැවත ඉපදෙන දේවල් පමණයි. දරුවෝ උනත්, කෙවල් උනත්, සල්ලි උනත් ඔය හැම දෙයක්ම උපදින්න හේතු වෙන දේවල්. ජරාව ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් ඒකමයි හොයන්නේ. ව්‍යාධිය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක්, මරණය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් ඊට අදාළ දේවල් තමයි සම්පූර්ණ කරන්නේ. ඒක තමයි අනාර්ය පරීක්ෂණය. ආර්ය පරීක්ෂණය තමයි ජාතිය ස්වභාව කොට ඇති කෙනෙක් ජාතිය ස්වභාව කොට නැති දේවල් හොයන. කියන්නේ උපදින් නැති දේවල් හොයන ජරාවටපත් වෙන්නේ නැති දේවල් හොයන ව්‍යාධියටපත් වෙන්නේ නැති මරණයටපත් වෙන්නේ නැති පරීක්ෂණය තමයි ආර්ය පරීක්ෂණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වික්ෂුන් වහන්සේලාට අදාරනවා මහණෙනි ඉතින් මම ගෙදර ඉන්න කාලේ මට තේරුණා මට ඒ කාලේ බත්‍ර යවුන කාලේ මගේ හොඳට කොණ්ඩේ සුදු පාටට තිබුණා. කළු පාටට තිබුණා. ඒ වගේම මම භද්‍ර යෞවන කාලේ මට තේරුණා මේ සතර පෙරමිති දැකලා මේක තමයි ස්වභාවය මේ தത്വයට මමපත් වෙනවා කියලා. ඒ උන්වහන්සේ මතක් කරනවා මම මේක මගේ වැඩිහිටියන්ට මතක් කළා. එතකොට මේක රජ මාලිගාවේ මේ කතන්දරේ ගිහිල්ලා තියෙනවා. තාත්තට අම්මට අම්මා කියන්නේ මහා ප්‍රජාපති ගෞතමියට බිරිඳට මේ හැමෝටම මේක කිව්වා. නමුත් ඒ අයගෙන් මේක ඩිඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මහණෙනි මම ඒ අය හඬා වැළපෙද්දී රාත්‍රී කාලේ ගිහිගෙන් නික්මුණා. ගිහි ගිහිගෙන් නික්මනකොට මට කිසිම අදහසක් තිබුණේ නැහැ. දැන් මම මොකද්ද ලෞතරා අபிසම්බෝධිය පිණිස කරන්නේ කියලා. දැන් අර යෞවන කාලේ අවුරුදු 29 නේද? දැන් මොකද්ද වැඩපිළිවෙල කියලා උන්වහන්සේ දන්නේ නැහැනේ. උන්වහන්සේ ගිහි ගියේ නික්මුණා. නික්මිලා ඉස්සෙල්ලාම ගියේ ආලාර කාලාම් ළඟට. ආලාර කාලා මේ කාලේ හිටපු ප්‍රසිද්ධ තාපසී. මෙයා ළඟට ගිහිල්ලා ඒ වෘත සමාදන් වුණා. ටික දවසක් ඉන්නකොට බෝසතාණන් වහන්සේට තේරුණා මෙයාගේ මේ දේශනාව අනුව නම් මෙයා මොනවා හරි ඵලයක් ලබලා තමයි ඉන්නේ. මොනවා හරි සමාධියක් තියෙනවා. මොකක් හරි දෙයක් තියෙනවා. දවසක් මේ ගුරුවරයා හම්බෙලා කිව්වා ඔබ වහන්සේ දේශනා කරන වෙලාවේ අනුව නම් ඔබ වහන්සේ මොකක් හරි ඵලයකටපත් වෙලා තියෙනවා. මට ඒක කියලා දෙන්න කිව්වා. කිව්වම ආකාසානංචායතන ආකින්චඤ්ඤායතන විඥානංචායතන කියන මේ ලෞකික සමාධි තුනම උපදවාගෙන ඉන්නේ මටත් කියලා දෙන්න කිව්වා ඉතින් කමතහන කියලා දුන්නා අහස දිහා බලාගෙන අනන්තෝ ආකාශය. ඒක තමයි කමතහන. හැබැයි එතෙන්ට එන්න නම් පින්නතුනේ ආනාපාන සතිය වගේ සමාධියක් තියෙන්න ඕනේ. හැබැයි ඒ කාලේ ආනාපාන සතියත් මේගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. මම හිතන්නේ මොනවා හරි කසින ක්‍රමයකින් තමයි ඉතින් තෙන්නේ. ආකාසානන්ත ආදී ඒගොල්ලෝ ඉන්නේ ඒ වගේ කසින සමාධියකින්. කොහොමද මේක පුරුදු කරන්න කියලා. එක දවසයි ඉතාම ශනික ශනිකම අපේ මහබෝසතාණන් වහන්සේ ආකාසානන්ත ආයතන විඥානන්ත ආයතන ආකින්චඤ්ඤායතන කියන ධ්‍යාන තුනම සම්පූර්ණ කළා. සම්පූර්ණ කළා ඇවිල්ලා ආචාර්යවරයාට කිව්වා මේක හරි. එයා පුදුම වුණා. මේ ටික කරගන්න මං කොච්චර මහන්සි වුණාද? ඔබ මහ පුදුම කෙනෙක් නේ. ඔබට කීයටවත් මට පහත ආසනයක් පනවන්න බෑ. ඔබත් මගේ මාහා සමාන වස්තුනක තමයි වැඩ ඉන්න ඕනේ. එහෙම කියලා කිව්වා අපි දෙන්නම එකතු වෙලා මේ ශ්‍රාවකයන්ට බණ කියමු. ටික දවසක් මේ වැඩි කරා. තේරුණා මෙතනින් ගිහිල්ලත් නැවත උපදින විඥානං ඡායතන බඹතලේ. මම හොයන්නේ උපදීමක් නැති තැන. ඊළඟට ආරංචි වුණා ඒක තමයි පින්නතුනි සත්‍ය සොයන ගවේෂකෙක්ගේ ස්වභාවය. ඊළඟට ආරංචි වුණා තව තාපසයෙක් ඉන්නවා උද්දක රාම්පොත්ත. මෙයා ළඟට ගියා අර විදිහටම මුකුත් දන්නේ වගේ හිටියා. ඒ වෘත්ත සමාදන් වුණා. ඉතින් නොඑක් දීපු නොඑක් දේවල් ප්‍රගුණ කළා. අර විදිහටම ගිහිල්ලා කිව්ව ඔබ වහන්සේ මොන හරි දෙයක් ඔබ වහන්සේ ළඟ තියෙනවා. ඒක මට කියා දෙන්න. කිව්වා මම ලෞකික වශයෙන් ලබන්න තියෙන ඉහළම සමාධිය ලෞකික වශයෙන් කියලා කිව්වේ නෑ. එයා කිව්වේ කොහොමද? මේ ලෝකයේ තියෙන ඉහළම සමාධිලාභය තමයි මම. මොකක්ද මේ සමාධිය? නේව සංඥා නා සංඥායතන සමාධිය. ඒක පින්නතුනේ කල්ප 84000ක්. ඒ සමාධිය පිරෙහෙන්නේ නැතුව මැරුණොත් කෙලින්ම කල්ප 84000ක් ඉන්නවා. කල්පස්ථායි වගේ. ඉතින් අපේ බෝසතාණන් වහන්සේ සාරාංශකේ කල්පලක්ෂයක්. මේකේ ආයුෂ විතර කල්ප 84000ක්. කල්ප අවුරුදු හැම නෙවෙයි කල්ප. ඒතර මේක කර්මස්ථාන ඉගෙන ගත්තා නත්ති කිංචි කිසිවක් නැහැ. ඒක තමයි කර්මස්ථාන. අනේ පුදී කර්මස්ථානේ අරගෙන ගියා හවස් වෙනකොට ඇවිල්ලා වැඩේ හරි කියලා. ඒ වෙලාවේ උද්දක රාම්පොත්ත පුදුම වුණා. මේක කාටවත් නම් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඉතින් ධ්‍යානය පිළිබඳව සාකච්ඡා කරා උද්දක රාම්පොත්තට කට උතර නැහැ. ඒක සම්පූර්ණ කළා. කිව්ව අර විදිහටම අපි දෙන්න එකතු වෙලා මේ ශ්‍රාවකයන්ට බණ කියන. උන්වහන්සේ ටික දවසක් ඒක කළා. උන්වහන්සේට තේරුණා මේක නෙවෙයි මම හොයන තැන. පින්නතුනි මෙතන මට හිතච්ච දෙයක් තමයි මේ අවස්ථාවම බුදුරජාණන් වහන්සේ මහබෝසතාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදේ ඇති කරගන්න පින්නතුනේ මේ අවස්ථාව පුදුම අවස්ථාවක්. එහෙම කියන්නේ දැන් බලන්නකෝ මේ අම්මා කෙනෙක් કોઈ භාවනා කරලා අපිට මොකක් හරි ආලෝකයක් ඇති වුණා කියලා. ඒවත් උපක්ලේශ. ඕක පින්නතුනේ කඩන්න අපි ඔළුවෙන් හිටගෙන කිව්වත් ඔක පිළිගන්නේ නැහැ නේ. ඔය සමාධිය නෑ නෑ ඒක තමයි ඒක ලොකු දෙයක්. එතකොට බලන්න ඒ තමන් ඇති කරගත් අත්දැකීම ඒක අවතක් සේරු කරන්නවත් ඒකෙන් අයින් වෙන්නවත් කැමති නෑ. එතකොට අපේ මහබෝසතාණන් වහන්සේ අෂ්ට සමාපත්තිය වල අවසාන සමාපත්තිය. ඒකට ගිහිල්ලත් හිතුවනම් මේක නෙවෙයි මම හොයන දේ කියලා. එතකොට බලන්න වහන්සේගේ ಗುಣ මහාන් තත්වෙනේ ඉතින් මහා පුදුම අවස්ථාවක් ඒ අවස්ථාවට කල්පනා කරලා බලනකොට මේව සංඥා නාසඤ්ඤායතන කියන්නේ මේ බුද්ධ ශාසනය තුලත් උගන්වනවා අට සමාපatti වලට. ඉතින් ඒ සමාපත්තියට ගිහිල්ලවත් උන්වහන්සේ අහුවුන්නේ නැහැ. උන්වහන්සේ කල්පනා කළා මේක හරියන එකක් නෙවෙයි මම යන්න ඕනේ මාර්ගය සොයාගෙන. ඉතින් ඊළඟට මොකද දුෂ්කර ක්‍රියා කරන්න පටන් ගත්තා මේ ලෝකේ ඉඳින්න තියෙන අන්ත දුක් විඳා. මේක මිනිස්සෙකුට පින්නතුන හීනකින්වත් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ තරම් දුක් විඳා නමුත් ඒක මාර්ගය නෙවෙයි කියලා තේරුම් ගත්තා. පස්වග ස්වාමීන් වහන්සේලා බැලුවා ඒ කාලේ උපස්ථාන කරේ මේ ස්වාමීන් වහන්සේලා අනේ දැන් මේ සිද්ධාර්ථ තාපසයා දැන් ඉතින් මේකෙන් අයින් වෙන්න වගේ හදන්නේ කියලා හිමීට ඒගොල්ලෝ අයින් වුණා. මෙයාට මේ සත්‍ය අවබෝධ කරගන්න බෑ. ඒ ලෝකේ දා ඉඳලා අද දක්වාම දුෂ්කර ප්‍රතිපදාවට පහදිනවා. නේද? මට මතකයි අපි ගෙදර ඉන්න කාලේ අපේ අම්මලා වුණත් කියනවා දැන් අපේ ගමේ පන්සල්වල ඉස්සර ඒ සමහර හාමුදුරුවෝ සෙරප්පු දෙකක් දැම්බේ නැත්නම් අම්මා ඉතින් පුදුම පැහැදීමක්. අර හාමුදුරුව කොච්චර වටිනවද බලන්න සෙරප්පු දෙකක්වත් දාන්නේ ඉතින් බැරි වෙලාවත් උන්වහන්සේගේ කකුල තුවාලයක් හැදිලා සෙරප්පු දෙකක් දැම්මොත් මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඒ පැහැදුනේ සෙරප්පු දාන්න නැතුවට. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ පරිස්කාරයක් හැටියට සෙරප්පු දෙකක් අනුතරම දාලා තියෙනවා. එතකොට බලන්න අපි පහදින්න ඕන තැනට තමයි පහදින්න ඕනේ. ඉතින් දැන් මේ බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ කල්පනා කළා දැන් අර ස්වාමීන් වහන්සේලාට කියනවා මහණනි මම මේ වැඩේ කරගෙන යනකොට අමේ මා ළඟ හිටපු පස්වග මහණුත් මාව දාලා ගියා. ඉතින් මට ඒ වෙලාවේ මතක් වුණේ මේකක්වත් හරියන්නේ නැහැ. දැන් නේව සංඥා නා සංඥායතනෙ දක්වා මේ උත්තරේ මේක හරියන්නේ අර පුංචි සංදී දඹ ගහ යට කරපු ආනාපාන සතියට මම යන්න ඕන. ආනාපාන සති සමාධිය පාදක කරගත්තා. ඊළඟට වජිරාසනේ වාඩි වෙලා පිනටම පහළ වෙච්ච වජිරාසනේ වාඩි වෙලා උන්වහන්සේ මහා වීරියක් අදිස්ථාන කළා. මම මැරුණා. මගේ ලේ සිඳිලා ගියත් මගේ නහරවැල් වියලිලා ගියා. මොන දේ වුණත් සත්‍ය හොයාගන්න නැතුව මම මේ ආසනින් නැගිටින්නේ කියලා උන්වහන්සේ අදිස්ථාන කරගත්තා. වික්ෂුන් වහන්සේලට කියනවා මෙන්න මම ආර්ය පරීක්ෂණය කරපු විදිහ. එහෙම හිතලා මම ආනාපාන සති සමාධිය පාදක කරගත්තා. ආනාපාන සති සමාධිය පාදක කරගෙන ලෝතුරා බුද්ධ රාජ්‍යයට මම පැමිණ වදාලා. පින්නතුනේ එතනදී උන්වහන්සේ වීරිය පිළිබඳව පුදුම විදිහට දේශනා කරනවා. දැන් පින්නතුල අහලා ඇති මහා ගෝසිංහ සූත්‍රය. මහා ගෝසිංහ සූත්‍රයේ චරිවුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ අනද මහා අනද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, රේවත ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ වගේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම 80 මහා ශ්‍රාවකයන්ගෙන් වැඩි පිරිසක් ගෝසිංහ වනයේට එකතු වුණා. එදා රෑ රාත්‍රී කාලේ ගත කරේ ගෝසිංහ කාලවනේ. ඉතින් ඒ වෙලාවේ මේ මහා නාගයන් වහන්සේලාට දුන අද තමයි බණ ධර්මයේ කතා කරන්න හොඳ දවස. කට්ටිය එකතු වෙලා දැන් ධර්ම ගෞරවය. ඉතින් එක එක්කෙනා දැන් මේ රහතන් වහන්සේලා ටික දැන් බුදුරජාණන් වහන්සේ පැත්තක වැඩ ඉන්නවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම එකතු වුණා ධර්ම සාකච්ඡාවකට. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහනවා සරියුත් ස්වාමීන් වහන්සේගෙන් පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මේ ගෝසිංග ශාලවනේ සෝබමානත් වත්වන්නේ කවර භික්ෂුන් වහන්සේලාගෙන්ද? මේ වෙලාවේ සරුවත් මහරහතන් වහන්සේ දේශනා කරන කෝසිංග සාලවනේ ශෝභමානවත් වෙන්නේ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලාගේ. උන්වහන්සේගේ ස්වභාවය අනුව උන්වහන්සේ දේශනා කළ ආවිධම්මික භික්ෂුන් වහන්සේලාගෙන් මේ ගෝසිංග සාලවනේ බබලනවා කිව්වා. ඊළඟට සරියොත් මහරහතන් වහන්සේ මොග්ගල්ලානගේ අදහස මොකක්ද? මගේ අදහස නම් ඉර්ධි ප්‍රාතිහාර පාඩ භික්ෂුන් වහන්සේලාගේ මේ ගෝසිංග ශාලවනේ බබලනවා සෝභමානවත් වෙනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අදහස මොකද්ද? සරියොත් මහරහතන් වහන්සේ ඇහුවා. මගේ අදහස නම් ස්වාමීනි දුතාංග ධාරී භික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේ ගෝසිංග සාලවන්නේ බබලන්. උන්වහන්සේගේ ස්වરૂපය අනුව උන්වහන්සේ පැහැදිලි කළා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධගේ අදහස මොකක්ද? උන්වහන්සේ දේශනා කරන මට නම් හැඟෙන්නේ දිවස් ඇති වික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේ ගෝසිංග වනේ සෝබමානවත් වෙන්නේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද හාමුදුරන් කියනවා සති මන්ත දිති මන්ත පාඩම් කරන සද්ධායනා කරන ධර්මයේ දරා ගන්න වික්ෂුන් වහන්සේලාගෙන් තමයි මේක බබලන්නේ. ඉතින් දැන් මේ කතාව මේ විදිහට ගිහින් මේ වික්ෂුන් වහන්සේලා හිතුවා අපි බුදුරජාණන් වහන්සේගේ අදහසත් මේකට ගමු. ඔක්කොම එකතු වෙලා භාගතුන් වහන්සේ ළඟට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ඔක්කොම මතක් කරලා අනේ මහා කරුණාවෙන් භාගතුන් වහන්සේගේ අදහසත් අපිට ඉදිරිපත් කරන්න කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මගේ අදහස මම ඉදිරිපත් කරන්නම්. මගේ අදහස තමයි යම් කිසි කෙලෙස් සහිත කෙනෙක්. භික්ෂුවක්, භික්ෂුණියක්, පාසකේ, උපාසිකාවක්. කෙලෙස් සහිත. කෙලෙස් සහිත කෙනෙක් කෙලෙස් නැති කරගන්නවා කියන මහා අදිෂ්ඨානයෙන් යුක්තව වීරියෙන් යුක්තව මේ ගෝසිංග සාලවනේ පරියංකයක් බැඳ ගන්නවා නම් එවැනි භික්ෂූන්ගෙන් එවැනි ශ්‍රාවකයන්ගෙන් මේ ගෝසිංග සාලවනේ සෝභමානවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් එහෙමනම් බලන්න පින්නතන උන්වහන්සේ අගය කරේ මේ වීරිය. ඒක එක අවස්ථාවක නෙවෙයි අවස්ථා රාශියක මේ වීරිය මේ විදිහට බුදුරජාණන් වහන්සේ වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඊළඟට මේ විදිහට දැන් මේ ආර්ය පරීක්ෂණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. ඉතින් මේ විදිහට 45 වසක් උන්වහන්සේ සත්වයාට මේ අමා සනසිල්ල ගෙන දෙමින් ලෝකයේ වැඩ හිටියා. ඉතින් පින්නතුනේ මම මේ ටික මතක් කරේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ නිදහස් මේ මහා ජීවිතය පිළිබඳව අපේ ජීවිතේට මේ අහනකොට අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක අපිට අන්තිමට හරි ටිකක් හැංගෙනවා දැනෙනවා කොහොම සැහැල්ලුවෙන් දැන් අපේ අය ජීවත් වෙන්නේ හැමදාම පින්නතොනේ මහා කන්දක් ඔළුවේ තියාගෙන ඒ කමන්නේ අර සාතොම් මහරජකීට තරම්වත් ආයශ තියෙනවා චාතු මහ රාජකීයට නම් අඩුම ආංශ තියෙන දිව්‍ය ලෝකවලින් දිව්‍ය වර්ෂ 500යි. දැන් චාතු මහ රාජකීයට එක දවසක් කියලා කියන්නේ අපිට කීයද? අපිට අවුරුදු 50යි. එතකොට ඒ වගේ දවස් 30ක් තමයි එහි මාසෙ. ඒ වගේ මාස 12ක් තමයි එහි අවුරුද්ද. ඒ වගේ අවුරුදු 500ක් එහෙට අවශ්‍ය තියෙනවා. එතකොට ඒක මනුස්ස වර්ෂ වලින් හදලා ගත්තොත් අවුරුදු 90 ලක්ෂයක්. ඒ චාතුම් මහරජික දිව්‍ය ලෝකේ අර කතාවක් තියෙන්නේ. අර උයනට යනවා දෙවගණයි දෙවියයි දෙන්නම්. ගිහිල්ලා ඉතින් උයන් ක්‍රීඩාවේ දෙනවා. යතරු යදෙනකොට පින්නතුනි දෙවගණ චුත වෙනවා. දැන් මෙහි වගේ මුත ශරීරයක් නැහෙනි. කපුරු පිච්චුවා වගේ තමයි. ඉතින් දෙවියා දැන් ඉතින් ගානක් නැහැ. යා මල් මෙරණලා ඉතින් පුජෙන ඉන්නවා. මේ දෙවගණ මනුස්ස ලෝකෙ ඉපදෙනවා. මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 77ක් ආයි වළඳනවා 73ක්. ඊළඟට ගැහණු ළමයිම තුන් දෙනෙක් හදනවා. තුන් දෙනාම කසාද බන්දලා දෙනවා. ඊළඟට මොනබුරු මිනිබිරියන්ගෙන් ඒ සතුටක් විඳිනවා. හැබැයි පින් කරගන්නවා. පින් කරගෙන නැවත අර දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ අනකොටත් දිව්‍ය පුත්‍රයා උයනේ. අර දිව්‍ය පුත්‍රයා හන ඔයා දැන් පැයක් දෙකක් මන් දැක්කේ නෑ. දැන් මෙහා මහා ලොකු වැඩ ටිකක් කරලා ගිහිල්ලා. <laughs> අරයා තාම උයනේ. එතකොට ඔය මම කිව්වේ ආයුෂ අඩුම දිව්‍ය ලෝකේ. එතකොට බලන්න දිව්‍ය ලෝකේ ඒ පැත්ත හැරිලා මේ පැත්ත හැරෙනකොට අපේ ආයුෂ ඉවරයි. එහෙමනම් පින්නතුනේ මේකෙදිවත් සහල්ලුවෙන් ජීවත් වෙන්න. එතකොට අද අපි මාත්‍රකා ස්ථානයේ තබාගත්තේ බුදුගුණම දේශනා කරන්න ඕන නිසා සාරන්දද සූත්‍රය පින්නතුල අහලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කළේ විශාලා මහනුවර වැඩ ඉන්න කාලේ. විශාලාව ගැන කියනකොට අපිට කවුද මතක් වෙන්නේ? ඈ? ඕ රතන සූත්‍රාන්ත දේශනාව කළා. ඊළඟට ලිච්ඡවි රජදරුවෝ. ලිච්ඡවි රජදරුවෝ රාජ්‍ය කරපු ප්‍රදේශය තමයි විශාලාව කියලා කියන්නේ. ඒතර මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තිබ්බා. මොකක්ද? නිතරම එකතු වෙලා සාකච්ඡා කරනවා. මේක අපරිහාන ධර්මයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පරිණාම සූත්‍රයේ දේශනා කරලා තියෙන අපරිහාන ධර්ම. නිතර නිතර එකතු වෙලා සාකච්ඡා කරනවා ඒක දීලුවේ එක්තරා හේතුවක්. ඉතින් මේ ලිච්ඡවි රජදරුවෝ කොච්චර සාකච්ඡා කරාද කියලා ඔප්පු වෙනවා මේ එකම නුවර විශාලා මහ නුවර කෝටාගාර ශාලා 500ක් තිබිලා තියෙනවා. කෝටාගාර ශාලා කියන්නේ මේ සාකච්ඡා කරන්නම හදපු ශාලා. දැන් අපේ දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ. දැන් පාර්ලිමේන්තුව තියෙන්නේ රටේ ප්‍රශ්න කතා කරන්න නේද? අන්න ඒ වගේ ශාලා 500ක්. හිතන්න එතකොට කොච්චර මේගොල්ලෝ සාකච්ඡා කරලා තියෙනවද? ඉතින් මේ දේශනාව සිද්ධ වෙච්ච කාලේ මේගොල්ලෝ එකතු වෙලා හිටියේ සාරන්දද කියන හෝල් එකට ශාලාවට. එකතු වෙලා එදා රාජතාන්ත්‍රික කටයුත්තක් නැති නිසා මේගොල්ලෝ සාකච්ඡා කරේ ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පිළිබඳව. එක රජ කෙනෙක් ඇවිල්ලා කියනවා දැන් රජවරු ඔක්කොම දැන් විච්ඡවි රජදරු 7000 ගණක් හිටියනේ. මේගොල්ලෝ ඔක්කොම ශාලාවට එකතු වෙලා සාකච්ඡාව පටන් ගන්න කලින් ආරම්භයක් ආවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා කියලා. ඉතින් ආරම්භය ඇවිල්ලා මේගොල්ලෝ මොකද කරේ? එහෙමනම් දැන් භාග්‍යතුන් වහන්සේ මේ පාරේ පින්ඳ පාති වඩින්න පුළුවන්. බලන්න උන්වහන්සේ හරිම සැහැල්ලුවෙන් තමයි ජීවිතේ 45ක් අවුරුදු ජීවත් වෙලා තියෙන වැඩ ඉඳලා තියෙන. දාන ටික අවශ්‍යලාට පින්න පාත යනවා දාන වළඳනවා. බොහෝම සැහැල්ලුවෙන් තථාගතයන් වහන්සේ වැඩ සිටියේ. ඉතින් මේගොල්ලන්ට හිතුණා බුදුරජාණන් වහන්සේ මේ පාරෙන් වඩින්න පුළුවන්. ඉතින් ඒක මිනිස්සෙකුට කිව්වා ඔයා පාර හිටගෙන ඉන්න ඕනේ. බැරි වෙලා හරි බුදුරජාණන් වහන්සේ මේ පාරෙන් වැඩියොත් අපිට මතක් කරන්න ඕනේ. එහෙම කියලා මේගොල්ලෝ සාකච්ඡාව පටන් ගත්තා. සාකච්ඡාව පටන් අරගෙන සාකච්ඡා කරගෙන ගියේ මොකද්ද? රාජසාන්තික කටයුත්තක් ගැන නෙවෙයි. ලෝකයේ තියෙන දුර්ලභම කාරණා පහක් පිළිබඳව තමයි කතා කරේ. ඒවා පිළිබඳව මම වැඩි විස්තර කරන්න යන්නේ මේ දේශනාව ශ්‍රවණය කළා තියෙන නිසා. මේගොල්ලෝ කතා කරනවා රාජ්‍යයකට දුර්ලභම වස්තුවක් තමයි හත්ති රතනක්. ඒ කියන්නේ සද්දන්ත හස්ති ආයත. දැන් බලන්නකො පින්නතුනේ අද කාලේ වුණත් මිනිස්සු ඇයි ඇත්තු හදන්නේ? අලි හදන්නේ ඇයි? අලි හැදීමෙන් ලොකු ලාභයක් එහෙම උපයන්න පුළුවන්. එහෙම උපයන්න බෑ මම ඔය අලි හදන ස්වාමීන් වහන්සේලාගේ රාජමහා විහාරවල හාමුදුරුවෝ උනහල බැලුවානේ. පුදුම වදයක් තියෙන එක. ඒ කන්න දෙනවා කියන එක ලේසි වැඩක් නෑ නේද? එහෙනම් මොකටද ඇත්තු හදන්නේ? ඇත්තු හදන්නේ පින්නතල තමන්ගේ නම්බුව පෙන්නන්න. මේ සාමාන්‍යයෙන් දැන් බලන්න විකමට උනත් කියන්නේ අලි ඇත්තු පවා ඉන්නවා කියලානේ කියන්නේ නේද? ඉතින් සාමාන්‍ය මිනිස්සෙකුට එහෙම හිතෙනවා නම් රජ කෙනෙකුට හිතෙනවා කියන කර්මයක් නෙවෙන්නේ. රජ කෙනෙකුට මහ සද්දන්තයක් කියන එක ලොකු දෙයක්. ඉතින් හැමෝම මේක පිළිගත්තා. ඊළඟ තව රජ කෙනෙක් කිව්වා වේගෙන් දුවන්න පුළුවන් අශ්වයක්. ආජානීය අශ්වයක්. ඒකත් හැමෝම පිළිගත්තා. ඊළඟට තව කෙනෙක් කිව්වා දුර්ලභ වස්තුවක් තමයි මණි රතන. ඒ කියන්නේ ආභරණයක්. උදකප්ප ප්‍රසාද පානිකය කියලා මේකට කියන්නේ. ඒක බොර වතුරකට දැම්මොත් වතුර පැහැපත් වෙනවා. ඉතින් ඒකත් පිළිගත්තා. ඊළඟට තව රජ කෙනෙක් නැගිටලා කියනවා ඉත්ති රතන. එතකොට ස්ත්‍රියක් රත්නයක්. දැන් බුදුරජාණන් වහන්සේ ඉත්ති රතනම් කියලා දේශනා කළා තියෙන ස්ත්‍රිය රත්නයක්. හැබැයි මේගොල්ලෝ කිව්වේ අදහසින් නෙවෙයි. මේගොල්ලෝ කියන මනබන්ධනීය ස්ත්‍රිය. ඒ කියන්නේ බොහොම රූසක් වෙන්නොක්ට ස්ත්‍රිය රාජ්‍යයකට වස්තුවක්. වටිනා දෙයක්. පින්නතුන මෙහෙම කියන්නත් හේතුව විශාලා මහනුවර හිටපු බොහෝම මනබන්ධනීයම කාන්තාව කවුද? කවුද? අම්බපාලි ගණිකාව. මෙයා බොහෝම පොහොසත් කෙනෙක්. බුදුරජාණන් වහන්සේට අඹ වනයක් පන්සලක් කරලා පූජා කරා. මේ අම්බපාලි ගණිකාවට සමහර අවස්ථාවල ලිච්ඡවි රජදරුවන් පවා පෙරදිච්ච අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරගන්න බැරි වෙලා තියෙනවා රජවරු වෙලත් ලිච්ඡවීන්ට. හැබැයි අම්බපාලි ලිච්ඡවි රජදරුව ඉක්මවලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ආරාධනා කළා කියලා. ඒ තරම් ප්‍රබල කාන්තාවක්. ඒ අධ්‍යක්ීමත් එක්ක මේගොල්ලෝ කිව්වා රාජ්‍යයකට ප්‍රබලම වස්තුවක් තමයි මනබන්ධනීය ස්ත්‍රිය. ඊළඟට තව කෙනෙක් නැගිටලා කිව්වා රාජ්‍යයකට වටිනාම වස්තුවක් තමයි ගහපති රතනම්. ඒ කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. ඉතින් මෙහෙම කතා කර කර ඉන්නකොට අර පාරේ නවත්තලා හිටපු මිනිස්සයා දුවගෙන ඇතුළට ආවා. ඇතුළට ඇවිල්ලා මේ රජවරුන්ට කියන අන්න භාගතුන් වහන්සේ පිළිසිකා වදිනවා. ලිච්ඡවී රජදරුවෝ කොහොම මහපාරට ගියා. මහපාරට ගිහිල්ලා භාගතුන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කළා කිව්වා භාගතුන් වහන්සේ ඔබ වහන්සේට විවේකයක් තියෙනවා නම් අපිට අනුකම්පා කරලා අපේ මේ සාරම්භද ශාලාවට වඩින්න බුදුරජාණන් වහන්සේ වැඩියා ඉතින් මේගොල්ලෝ කිව්වා අද අපි කතා කරේ භාගතුන් වහන්සේ ලොව තියෙන දුර්ලභම දේවල්. අපිට රාජතාන්ත්‍රික කටයුත්තක් නැත්නම් අපි මේ වගේ ප්‍රයෝජනවත් දේවල් තමයි කතා කරන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ හුවා මොනවද ඔයගොල්ලෝ කතා කරපු දුර්ලභ දේවල්? එතකොට කියනවා සද්දන්ත හක්කියා, දවන්න පුළුවන් අස්සයා, උදක අප්‍රසාද මාණික්කය, මනබන්දනී ස්ත්‍රිය දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ සිනහ පහල කරා. සිනහ පහල කළ භාගතුන් වහන්සේ වදාරනවා කාමාදි මුත්තානං වතබෝ ලිච්ඡවි. ලිච්ඡවි රජදරුවනි වත්තුකාම ක්ලේශකාම පොටොන්න කරගත් අයට මෙව ලොකු දේවල්. මට නම් මේ වගේ ඇති ලොකු දෙයක් නෑ. මේවා ඉතින් ලෝකේ හැමදාම තියෙන දේවල්. දැන් මම මේක කියලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ නමක් මට මේ කතාව කිව්වේ. උන්වහන්සේ හොඳට ඉගෙනක කියාගෙන කියන්නේ ගිහි ජීවිතේ සෑහෙන කාලයක් අවුරුදු 20 ගාණක් විතර ගත කරලා විශ්වවිද්‍යාලෙට ගිහිල්ලා උන්වහන්සේට මේ ධර්මයේ කියවන්න ලැබිලා ධර්මයේ ඉගෙනගෙන උන්වහන්සේ පැවිදි වුණා. ඒ තරුණයා. පැවිදි වෙලා අවුරුදු 5ක් ගුරුවරයෙක් යටතේ හිටියා උපසම්පදාත් වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ අදහස තිබ්බේම තනියෙන් කුටියක ඉඳගෙන පින්ඩපාත කරගෙන මහානදම් පුරන්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඒකට සුසු පළාතක ගමක් ඇසුරු කරගෙන පොඩි කුටියක් හදාගෙන මහානදම් පිරුවා. ඉතින් මුන්නහන්සේ මට කිව්වා හැමදාම පින්ඩපාතේ වඩනකොට හැමදාම පින්ඩපාතේ බෙදෙන අම්මා කෙනෙක් ඉන්නවා. නැගි වයසේ අම්මා කෙනෙක්. හැමදාම මේ අම්මා පින්ඩ පාත බෙදනවා. දවසක් මේ අම්මා මේ සාංශයට පින්ඩ පාත බෙදලා බොහොම නිකන් අනුකම්පාවෙන් වගේ අහලා තියෙනවා. අනේ මේ තරුණ ජීවිතේට මොකද්ද මේ කරගත්ත අපරාධය කියලා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේගේ ඇයි අම්මා එහෙම ඇහුවේ? ඉතින් අම්මගේ පැත්තෙන් හරි සාධාරණයි. අවංක කතාවක් තමයි අහලා තියෙන්නේ. හැබැයි මේ අම්මා පංචකාමයේ ඔටුන්න කරගෙන තමයි ජීවත් වෙන්නේ. එහෙම ආයට දැන් මෙතනින් අයත් එහෙම තමයි. දැන් මේ ලොකුවට සාසනය ගැන අර මේ කතා කරාට නික්‍රමටවත් කියනවාද මේ අම්මලා මොනුගුරේකට ඔයා මහාන වෙන්න කියලා. කියන්නේ නැහැ. දැන් බලන්න පින්නතුනේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ මම මේ ළඟදී නිකන් පන්සල් ටිකේ බැලුවා හැම පන්සලකම ඉන්න පින්නතුනේ ඈත පළාත්වල හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ දැන් මේ පලාපෙන් එහෙම මේ කොළඹෙන් එහෙම මහරනවා අඩුයි. නේද? එතකොට දැන් මේගොල්ලෝ මේව අහලා ගිහින් තමාගේ දරුවන්ට කියන්න ඕන. දැන් නැත්තම් මේ පින්නතොල්ලත් අර පංච කාමයට මෙයා ඉහිර කරනවා. දැන් අර අම්මට හැමදාම පින්ඳ පාතේ බෙදෙනකොට ලොකු පුත්‍ර සෙනෙහසක් ඇති වුණා. ඇති වෙලා මේ බොහොම තරුණ පහේ හොඳ හාමුදුරුවෝ ලස්සනට ඉන්නවා. ඉන්නවා අනේ ඉතින් මේ අම්මට හිතන මොන දුකක්ද මේ විඳින්නේ. මෙයා හිතුවේ මොකද සාර්ථක ජීවිතය කියලා. හොඳට ඉගෙන කියාගෙන, ගයක් හදාගෙන, කසාදයක් බැඳලා, ළමයි හදාගෙන, ඕන්න හොඳට වාහනයකුත් කරගෙන හිටියානම් ඔන්න සාර්ථක ජීවිතේ. ලිච්ඡවි රජදරුවන්ටත් ඕකමනේ හිතුනේ. දැන් මේගොල්ලෝ වස්තුකාම, ක්ලේශකාමයන් වටුන්න කරගෙන ඉන්න නිසා අතාලක වුණා. ආශ්‍රය ලොකු වුණා. ආභරණ ලොකු වුණා. ස්ත්‍රිය ලොකු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාලා මේවා ලොකු දේවල් නෙවෙයි. මේවා ලෝකේ හැමදාම තියෙන දේවල්. එහෙමනම් මම කියලා දෙන්නම් ලෝකේ දුර්ලභම වටිනාම කාරණා පහ. දුර්ලභම කාරණා පහ. එහෙනම් දැන් විසක් දවසේ නැවත නැවත සිහි ගන්නවන්නේ ඒ දුර්ලභ කාරණා පහ මොකක්ද කියලා ඒකෙමුත් අපි දැන් කාල වේලාවේ හැටියට පළවෙනි කාරණය ගැන තමයි පින්නතුලට කියලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුල්ලබෝ ලෝකස්මේ තථාගත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. පින්නතුනි බලන්න අපේ ජීවිත පවක් දැන් අපි අන්තිමට හරි මේ විදිහට ජීවිත අවබෝධයක් ඇති කරගෙන මේ ගමන යන්නේ මේ ධර්මය නිසා නේද? දැන් අපි කර්මය දන්නවා, කර්ම ඵලය දන්නවා. මේ සිතේ ස්වභාවය දන්නවා. මේ හැම දෙයක්ම අපට ඉගෙන ගන්න ලැබුණේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝ පහළ වෙච්ච නිසා. එහෙම නැත්නම් අපි කවුරු වගේද? වියලිච්ච ලබු කටුවක්. ඒ වියලිච්ච ලබු කටු ඔහි ගඟේ හිම පාවෙමුට හෙට්ට පැද්දෙනවා මෙහෙට්ට පැද්දෙනවා අරමුණක් නැහැ නිතිවට. අන්න ඒ වගේ තමයි අපිටත් ඉන්න වෙන්නේ. නමුත් අත අපිට යම්කිසි ජීවිත අවබෝධයකින් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසාමයි. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සාගරය මං වගේ කෙනෙකුට දේශනා කරන්න පුළුවන්. බෑ. මට කියා සරියොත් මහරහතන් වහන්සේටවත් බෑ. සරියොත් මහරහතන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ වැඩි පුරම බුදුගුණ දේශනා කරපු උත්තමයා. දැන් පටිසම්පිතා මග්ගපාළියේ ත්‍රිසත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදුගුණ, එකින් 19 ප්‍රත්‍යක්ෂා ඥාන මේ සියල්ලම දේශනා කරලා තියෙන සරියුත් මහරහතන් වහන්සේනේ. හැබැයි උන්වහන්සේටවත් බුදුගුණ නම් කියලා නිම කරන්න ගියා හිතන්නවත් බෑ. ලෝතර බුදු කෙනෙක් මේ බුදුගුණ දේශනා කළත් කියා නිම කරන්න බෑ කියලා ධර්මයේ සඳහන් වෙනවා. දැන් පින්නතුල දන්නවා නේද අර කාලකාරාම සූත්‍රයේ කලුගිය පොකුණේදී බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ එළි වෙනකන් ධර්ම දේශනාවක් කරානේ. ඉතින් එදා මේ රටේ රජකම් කරපු සද්ධාතිස්ස රජුරු බණහන් දැවිලා ධර්ම දේශනාව හමාර වෙනකොට සාදු නාද පැවැත්තුවා. සාදු නාද පවත්තලා රජුරු කිව්වම් ස්වාමීන් වහන්සේ බුදු ගුණ සාගරයක් දේශනා කරන්න කියලා. කලු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ. ඉතින් ඉස්සලාත්මල සත්‍යක නෙමෙයි. එතකොට කලු බුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වදාරනවා මහරජතුමනි ඔබතුමා කිව්වා මහා සාගරයක් වගේ බුදු ගුණ මහා සාගරයක් නම් මම දේශනා කරේ දී කටු සිදුරකින් එන වතුර දස මේ වගේ ටිකක්. එතකොට බලන්න ඒ වගේ රහතන් වහන්සේ නමකටවත් බුදුගුණ කියා මෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වුණාට දැන් සමහර අය අහනවා අපෙන් ඉතින් එහෙනම් ඇයි ඔබ වහන්සේලා මේ ධර්මයේ සඳහන් වන්නේ බුදුගුණ නවයක් කියලා? දැන් බුදුගුණ නවයයිනේ තියෙන නවරහදී බුදුගුණ. සියලු කෙලෙස් නැති කළා අරහං. පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ. සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුල ජීවත් වුණා විද්‍යාචරණ සම්පන්න. සුන්දර ගමනින් සුන්දර නිවනට වැඩම කළා සුගතෝ. සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකෙන් ඈතර වුණා ලෝකවිදු. දමණය කරන්න අමාරු දෙවියන්, මිනිසයන්, රක්මයන්, මාරයන් දමණය කළ අනුත්තර පුරුෂ ධම්මසාරති. දෙව් මිනිසුන්ට සාත්‍රුන් වහන්සේ සත්තා දේව මනසානා පරෝපදේශ රහිතව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා බුද්ධෝ. ඒ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා භගවා. මේ විදිහට නවාරාහදී බුදු ගුණ. එහෙනම් බුදු ගුණ අනන්තයි අපරිමාණයි කියලා කියන්නේ. ඇත්තටම මේ බුදු ගුණ අනන්තයි අපරිමාණයි. අපිට තේරුම් ගන්න තමයි තේරුම් ගැනීමේ පහසුව සඳහා තමයි මේ බුදු ගුණ නවයකට මේක කොටු කරලා තියෙනවා. එහෙම නැතුව බුදු ගුණ නවයයි නෙවෙයි. එහෙනම් දැන් මේ මාත්‍රකා කරපු දැන් ඇත්තටම තව විනාඩි 5ක් විතර තමයි කාලය තියෙන්නේ. මාත්‍රකා කරපු සූත්‍ර පාඨයේ සඳහන් වුණා තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මේ දැන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ හඳුන්වන නම් රාශියක් තියෙනවනේ අනන් පුදුම බුදුගුණ බුදුරජාණන් වහන්සේ හඳුනන නම් තියෙනවා. බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා ඔය විදිහට අනන්ත අපරිමාණ නම් ගොඩක් තියෙනවා නිගණ්ඩුවේ. දැන් මෙතන කියනවා තථාගත කියලා. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ වචන තේරුම් ගත්තාම අපිට බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. පාලි භාෂාවෙන් තථා කියලා කියන්නේ මොකක්ද? එසේ වූ කියන එක. මෙසේ වූ නෙවෙයි. එසේ වූ. ආගත කියලා කියන්නේ මොකක්ද? එසේ වූ தത്വයට පත්වෙච්ච උත්මයක්. මෙසේ වූ தത്വයට නෙවෙයි. දැන් අපිට පුරුදු පින්නතුනේ තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරන්න. කෙනෙක් දැක්කහම ආනේ ඔයා වගේමයි අරයක් කියලා කියනවනේ අපි. ගෙදරකට ගියාම මේ ගෙදර වගේමයි අහවල් ගෙදර කියනවා. තියෙන දෙයකට තව දෙයක් සංසන්දනය කරනවා. රටකට ගියාම කියනවා ආනේ මේ රට වගේමයි අහවල් රට කියලා කියනවා. ඉතින් තියෙන දෙයකට තමයි තව දෙයක් සංසන්දනය කරන්නේ. එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ කියන නිසා තමයි මෙසේ වූ தത്വයටපත් වෙච්ච උත්තමයා නෙවෙයි. එසේ වූ தത്വයටපත් වෙච්ච උත්තමයා තථාගත. ඉතින් එහෙමනම් එතනින් එහාට ආය කතා කරන්න දෙයක් නැහැ නේද? මේ ලෝකේ සංසන්දනය කරන්න වස්තුවක් නැහැ. ඉතින් එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් හැටියට අද මේ විදිහට පිළිවෙත් පුරන්න ලැබීම මොන තරම් වාසනාවක්ද කියලා පින්නතුලා කල්පනා කරලා බලන්න. ඒ වාසනාවෙහි තරම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඊතර දුර්ලභ කාරණා හතරක් කෙටියෙන් කියන්නම්. ඊළඟ දුර්ලභ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මය දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එතකොට බණ කියන හාමුදුරුවෝ දෙවෙනි වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. හැබැයි මේ බණ කියනවා කියන වැඩේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඒක අද මේ ලෝකයේ මේ විශේෂයෙන් ලංකාව ගත්තොත් මුඛරි කමට දක්ෂ කමට නොයේ දේවල් බන හැටියට කියනවා. නේද? එතකොට පින්නතුනි මිනිස්සුත් අර මුඛරි කමට අර වචනවල තියෙන රසයට මේවා තමයි බන කියලා අහනවා. දැන් මම මේ දේශනාවේදී මගේ අදහසක් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා කිව්වොත් මම ඉවරයි. මගේ බෙල්ල ළඟින් ඉවරයි. මොකද පින්නතුනි චතුරාර්ය සත්‍ය ගෙන දෙන මේ ධර්මය මට ඕන විදිහට දේශනා කරොත් ඒකේ විපාක කියා නිම කරන්න බෑ. ඉතින් අද ඒ නිසා බලන්න අපේ රටේ දහ දෙනෙක් ගත්තොත් මත 10කින් මේ ධර්මයේ පිළිබඳව. ඒකට හේතුව තමයි මේ විවිධ විවිධ දේශනා. ඒ නිසා බණ අහන අයත් බණ දේශන අයත් මේ පිළිබඳ හොඳට අවධානයෙන් ඉන්නට ඕන. ඊළඟට තුන්වෙනි දුර්ලභ පුජ්‍යලයා තමයි ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා. දැන් මේ ඇත්තන්ටත් ඒ දුර්ලභ පුජ්‍යලයා බවට පත් වෙන්න පුළුවන්. නේද? දැන් මේ පින්නතුලාට පුළුවන් හෙට ඉඳලා පටන් ගන්න ධම්මපදේ පාඩම් කරන්න. පාඩම් හිටියේ නැතුවට කමක් නැහැ. ඒක ලොකු කුසලයක්. බලන්න පිරිත් පොත පාඩම් කරන්න පුළුවන්. ධම්සක්පයතුන් සූත්‍රේ පාඩම් කරන්න පුළුවන්. සිංහල භාෂාවෙන් හරි මේ ධර්මයේ දරා ගන්න පුද්ගලයා තුන්වෙනි පුද්ගලයා දුර්ලභ. හතරවෙනි පුද්ගලයා තමයි මේ ධර්මයට අනුව ජීවත් වෙන පුද්ගලයා. පස්වෙනි පුද්ගලයා තමයි කතන්නෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකක්ති කළගුණ තන්න කළගුණ සලකන පුද්ගලයා දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් පින්නතොනි දැන් මේ දුර්ලභ කාරණා පහම අපේ ජීවිතයෙන් ගලප ගන්නට අද අපට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසා පින්වත් හැමදෙනාටම මේ බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම මේ උදාාර කුසලයක් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.